සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්‍ත්‍ා සුවපත්ත්‍ත්‍ා සුඛී හෝතු සුවපත් දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි ඒක ඊයේ එක පිළිබඳව මතක් කිරීමක් හඳුන්වා දීමක් කරපු නිසා අද ඒකට වෙලා ගන්න අවශ්‍ය නැහැ. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. වෙන වෙලා ඉදපාසු ලැබෙන පරිදි සභාවෙන් ලැබෙන ප්‍රශ්න වලට ඉදපස්සා ලබා දෙමු. මයික් එක හදාගත්ත හරිනේ හොඳට මයික් එක හදාගන්න පහසුවෙන් වාඩි වෙන විදිහට එතකොට ඉඳ ලේසි පෑම. දැන් ওই විදිහට හරියන්නේ නැහැ. ජස් කරන්න මේ හරියට පහසු වාඩි වුණාට පස්සේ ජස් කරන්න. ලයිට් එක දාන්න. අවසරයි ස්වාමීන් වහන්ස. හොඳයි. ප්‍රශ්න 15ක් විතර ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ කාලයක සිට නිස්සරණ වනයේ උපදේශවලට අනුව සතිය පුරුදු කරන්නෙක්මි. පර්යංකයේදී චංචල කම්පන දකිමින් ඒ මොහොත තුලම සිහිය තබමි. දැනට ඒ සෙලවීම් ගති අඩු වී ශරීරය එකම දැනීම් ස්වභාවයෙන් ගුහාවකට වී සිටින්නා ලෙස ආපුවම තමයි එන්නේ. පින්වත් පින්වත් ස්වාමීන් වහන්ස කාලයක සිට නිස්සරණ වනයේ උපදේශවලට අනුව සතිය පුරුදු කරන්නෙක්මි. පර්යංකයේදී චංචල කම්පන දකිමින් ඒ මොහොත තුලම සිහිය තබමි. දැනට ඒ සෙලවීම් ගති අඩු වී ශරීරය එකම දැනීම් ස්වභාවයක් වී ගුහාවකට වී සිටින්නා ලෙස අවධානයෙන් සිදුවන දේ දෙස චේතනා නොමැතිව බලා හිඳිමි. ඒ හුදකලාව හරිම සැනසීමයි. තරහක් කැමැත්තක් නැති මහත් තද වේ. එයද දැනීමට සතිය උපයෝගී කරගනිමි. සාමාන්‍ය සිත සමසිත පවත්වමි. ප්‍රතිපදාව ගැන සැකයක් නොමැත. මග නොමග වැටහි. වර්තමානයක් හැරෙන්නට ඇති වෙමින් නැති වෙමින් කිසි දෙයක් නැති බව වැටහි. වර්තමානයේ එන එන දේ කෙරෙහි ඇලෙන්නේත් ගැටෙන්නේත් නැතුව උපේක්ෂාව දියුණු කරමින් ප්‍රතිපදාවේ යන්නට වෙරවීරිය වඩමි. මෙතෙක් ආ ගමන ගැන සන්තෝෂයි. නිස්සරණ වණයට තුතිපුද වේවා. වරදක් ඇතොත් නිදොස් කරනා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේද නිවනෙන්ම නිවීමට ප්‍රාර්ථනා කරමි. තුනුරුවන් පිහිටයි. ධර්ම දේශනාවත් එක්ක ගලපලා බැලුවොත් අපි යම් වෙලාවක කාම ලෝකේ දහ කාම සංඥාව දුරු කෙරුවට පස්සේ හිත කයේ තියෙන බව තේරෙනවා. ඒ විදිහට හිත කයට ගණ්ඩත් අවස්ථා දෙකක් පණින්න. හැබැයි කයට ගත්තට කියලා සැපක් දැනෙන්නේ නැහැ, දරතයක් දැනෙනවා. කයේ බර ගතිය, උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය, එනතම් පිම්බි මැකිලි මොන හරිද? ඒ දැනෙන දේ සැප හොයන්න යන්න එපා. කය දැනෙනවා කියන්නේම කාම ලෝකේ අතහැරලා නීවරණ අතහැරිලා කයේ ඉන්නවයි කියලා. ඊට පස්සේ ඒ කයේ දැනීමට සතුටින් දුකක් තමයි. නමුත් ඒක සතුටක් කරගන්න එක තමයි සරුවචනස අපිට කියන්නේ මේක දරතයක් තමයි මාන්නේ. නමුත් දරතයකට ගන්න එපා. ප්‍රමෝදයක් පහල කරගන්න. ප්‍රීතියක් පහල කරගන්න. සති සම්පජඤ්ඤය තියෙනවා කියලා හිතා ගන්න. පස්සද්ධිය තියෙනවා කියලා හිතා ගන්න. සුඛයක් තියෙනවා. එහෙමනම් ප්‍රතිපදාව තේරිලා කියලා කියන්න පුළුවන්. නමුත් මේ තිමේ නිවන කියන්නේ. මේක බලාහන ඉන්නකොට අර කයේ තියෙන දරත ගති අර තිබුණ වෙහෙස එන්නේ එන්නේ එන්නේ අඩු වෙන පටන් ගන්නවා. ඉතින් මේ අඩු වෙන පටන් ගන්නකොට කම්මැලිකමයි නීරසකමයි සීග්‍රෙන් එනවා. ඉතින් ඒක යෝගාවචර දැනගන්න ඕනේ මේ කම්මැලිකම ඇතැල්ලා නැගිට්ටොත් ආයෙ කාමයට වැටෙන්නේ. ආයෙ කාම සංඥාට වැටෙනවා. ඊට මීට වැඩි හොඳයි කම්මැලිකමත් තියේදී නිදිමතත් තියේදී මේක විරාගය කියලා හිතාගෙන යන්න ගත්තොත් ආයෙ කයේ තියෙන අර දර්ථ ගති අඩු වෙන්න පටන් ඒ අඩු වෙන්න පටන් අර ගන්න එකට අනුග්‍රහ කරනවා කියන එක කයට ආසාව තියෙන කෙනෙකුට කරන්න බෑ. එයා හිතන්නේ මේ කය නැතිවීම හෝ කයෙන් ලැබෙන දරතේ පිළිබඳ චෝදනා පත්‍ර ලියනවා. කයෙන් ලැබෙන දරතියත් භාවනාවේ දියුණුවක්. ඒ නිසා ඒකට සාදර වෙලා ඒක සංසිඳෙන්න ඇරලා ඒ සංසිඳනකොට එන නීරසකම කම්මැලිකම නිදිමත ගතිය එපා වෙන ගතිය හොඳට තේරුම් අරගත්තොත් භාවනාවේ ප්‍රගතියක් එහෙම නැත්නම් භාවනාවේ මේ කෙලෙස් අඩු ගතියක් කියලා ඒකට අනුග්‍රහ කරන්න මේ ලෝකේ කිසිම තැනක උගන්වන්නේ නැහැ මේ ලෝකේ උගන්වන්නේ කාම සංඥාවට කාම ඉඳුරම් පිනවීමට ඒ නිසා එතනින් එහාට වැඩපිළිවෙල ඒක බොහොම මේ අතුම අතිමානුෂික වැඩපිළිවෙලක් තියෙනවා ඒ කම්මැලිකම හොඳයි කාමයට වැඩිය. ඒ නීරසකම හොඳයි නැගිටලා ගිහිල්ලා ආයෙ කබලේ ලිපට වැටෙනට වැඩිය කියලා ඒක පුළුවන් තරම් කාගෙන ඉන්න ගියාම ඒ තැම්පත් භවයේ මට්ටම් දෙක තුනක් ਸਰවචන්සේ පෙන්නලා තියෙනවා. මේ ඕලාරික කය මනෝමය කයක් වශයෙන් මනෝමය කය සංඥාමය කයක් වශයෙන් අර පිපිඤ්ඤ කැලලක් තැම්බෙනකොට වගේ එnde එnde එnde එnde එක මේක බොඳ වෙවි යන්න පටන් ගන්නවා. ඉතින් ඒ මට්ටම තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ තමයි මේ ඔක්කොම නැති කරන්න ගත්ත කයත් එන්නේ එන්නේ එන්නේ තැම්බෙනවා. ඒ තැම්බෙනකොට ਬਾගෙට තැම්බිච්ච ආල තමයි ඒ බුරු පණ්ඩිත ස්වාමීන් කියන අද කමටහන් දෙන්න අවිල්ලා තියෙන්නේ. හරියට වැඩේ දන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරන කෙනත් අතරමඟ. ඒ නිසා මෙතෙන්ට යනකම් විස්තරක තියෙක හොඳයි. මේක තවදුරටත් කම්මැලිකමට නිදිකමට කමට බාධා පාවා දෙන්නේ නැතුව මේ ප්‍රතිපදාවම තමයි තව මේක ඉදිරියට සක්මනේදිත් යන්න පුළුවන් පරියන්කේදිත් යන්න පුළුවන් කොයි වැඩ කරද්දිත් කය දැනුණා සුබ නිමිත්තක් කියලා හිතාගන්න. එච්චරයි ගන්න තියෙන්නේ. ඒකෙන් තේරෙනවා අපි මෙතෙක්කල් සංසාරේ කොච්චර කයට වෛර කරලා තියෙනවද කයට හිත හැම වෙලාවෙම අපි පිරිත් නූල් දාලා තියෙනවා. කයට හිත හැම වෙලාවෙම අපි ඇප නූල් ගැට ගහලා තියෙනවා. කායට හිත ආපු හැම වෙලාවෙම අපි පඳුරු වයින් කරලා තියෙනවා අනේ ඉක්මනට මේ යකා වෙලවල දාන්නේ කියලා. ඉතින් හැම වෙලාවෙම නිවෙනින් ඈතට යනවා. ඒ නිසා කායට හිත ගියා නම් කායත් එක්ක කායගත සතියට හිත ගියා නම් නිවන නැතත් නිවන් මාර්ගයට හිත වැටලා තියෙනවා පුළුවන් තරම් බලන්න මේ දුර්ලභ ලබාගත් manussත්ත්ව ප්‍රතිලාභේ පුළුවන් තරම් යාලු කරගෙන ඉදිරියට අත්ලක් කරගෙන එහෙම නැත්නම් නිමිත්තක් කරගෙන ආලම්බණයක් කරගෙන යන්න කයට වෛර කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා කයට හිත ගැනීමම අගේ කිරීමක් කරන්න දන්නවනම් ඊයේ දේශනා කරපු ධර්මයක තමයි කමඨාන සුද්ධ වෙනවා ඊට පස්සේ මොකක්වත් අඩුවක් නැහැ අපට පුළු පුළුවන් වෙලාවේ කයට හිත ගන්න එකයි කරන්න තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන පරයන්කයේදී දැඩි කම්මැලි ගතියක් උදාසීන ගතියක් ඇතිවිය නිතරම ඉරියව් මාරු කිරීමට සිත්විය. මෙවැනි අවස්ථාවක කල යුත්තේ සක්මන වෙත යාමද උදාසීන බව පහ කිරීම සඳහා මූල කර්මස්ථානය මෙනෙහි කිරීමද කරුණාකර පහදා දෙනු මැනවි. ත්වන් සරණයි. ඔයිතේ වගේ කම්මැලිකමක් යනකොට ඉරියව් මාරු කරනවා. එහෙම නැත්නම් සක්මන්ට යනවා. එහෙම නැත්නම් මෙනෙහි කරන මේ හැම දෙයකින්ම අපිට පේන තියෙන මේ උදාසීන ගතියට මූණ දෙන්න අපේ ජීවිතේ හිතලවත් නැහැ. අපි විනෝදාන්ත හදන්නේ සල්ලි හම්බ කරන්නේ පොත් ලියන්නේ බැංකු ගිණුම් ආරම්භ කරන්නේ ආරක්ෂණ සංස්ථා ඔක්කොම දාන්නේ මේ කම්මැලිකම ආවොත් මොනවා හරි එකට හිත දාලා ඒක පිටු දකින්න. නමුත් කම්මැලිකම නම් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඉතින් මේ භාවනා කරන කෙනත් දුක්ඛ සත්‍යයි පිටු දකින්න හදා. ඕක ආවට පස්සේ ලෝකේ තියෙන කිසිම බෙහෙතකින් අල්ලන්නේ නැහැ. ඔය කිසිම නෑයකට ඕක අයින් කරන්න බෑ. ඒක මහා මුස්පීන්තු ගතියක්. ඉතින් ඔය තමයි ලෙඩ වෙනවා කියන්නේ. ඔය තමයි වයසට යනවා කියන්නේ. ඔය තමයි මරණය කියන්නේ. ඉතින් මේ කම්මැලිකම එනකොට මේ හයිය හත්ති තියෙන වෙලාවේ කම්මැලිකමත් එක පොඩි හාදකමක් හදාගත්තොත් තව එක චිත්තක්ෂණයක් කමක් නැහැ. ඔය පිලුණු ගතිය දැනෙච්චාවයි, කම්මැලි ගතිය දැනෙච්චාවයි, නිදිමත ගතිය දැනෙච්චාවයි, පාළු ගතිය දැනෙච්චාවයි, අසරණ ගතිය දැනෙච්චාවයි කියලා ඒ මනුස්සයාට යක්කුත් බයයි, මාරයත් බයයි, කෙලෙසත් බයයි. ඒකෙන් පිටියන්න හැම වෙලාවෙම කෙලස් විලිස්සනවා. උඹලගේ ඕකද යෝගාවචරකම ඕකද තපස කියන්නේ ඕම් බලාපන් පොඩි කම්මැලිකමක් දාපුවාම හිත කීයක් ගොඩ පෙරක දෝරුකම් ගේනවාද එක්ක සක්මන් කරන්න එක්ක ඉරව මාර් කරන්න එක්ක වෙන එකක් මෙනේ කරන්න මොකද අර කම්මැලිකමට ඒ නීරසකමට තියෙන द्वේෂය හිතා ගන්න පුළුවන් නම් මෙන්න මේ කම්මැලිකම දිහා द्वේෂයෙන් තොරව බලපු දවසට විපස්සනා ඥානවල ලොකුම විපස්සනා ඥානයි එකක් කම්මැලිකම ගෙන්න ගන්නවා ඒක දැන් ඇවිල්ලා තියෙන්නේ. දෙක මේකට ද්වේෂෙන්තරව බලන්න පුළුවන් ද කියන එක. මේක ලබාගත් දිනෙක වැදගත් 아무ත්ෙක් අමාරුවෙන් ගෙන්න ගත්ත කෙනෙක් මට කොච්චර වෙලා මෙයත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. ඒකේ ඉන්න පුරුදු වෙච්ච එක්කනට කිසිම සහායකෙක් අවශ්‍ය කරන්නේ කිසිම හැරමිටියක් ඕන කරන්නේත් නැහැ. කිසිම මුදල් ගණතු වෙනවක් හෝ රක්ෂණ සංස්ථාවක් හෝ බැංකු වෙනමක් අවශ්‍ය කරන්නේ මොකද මේ කම්මැලිකමත් එක්ක ඉන්න දන්නේ. ඉතින් පාර පුරා කොළඹ යනකොට ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා කම්මැලි නම් අපි ළඟට එන්න අපි මේක දෙනවා ඒක දෙනවා අරක කරනවා මේක කරනවා ඕගොල්ලෝ කොහොම හරි කලකොලොප්පම් කරලා දෙන්නම් කොයි කලකොලොප්පම් කරත් දෝක නම් දුක්ඛ සත්‍ය ඕක පිළිගන්නකම් පරිඤ්ඤයං ආත්පසීම දක් ගන්නවා කම්මැලික මේ මුල දැන ගන්නකොට මේක දැනගෙන තියෙනවා දැන් මැද ඉන්නේ කවදා හෝ කම්මැලිකමේ අග දකින්න ඕනේ හරියට ආස්වාස් ප්‍රසවාසයේ මුල මැදාග දැක්කා වගේ තේ පරිශ්‍රණය කරන්නේ නැතුව තමයි සංසාරේ අපි කට්ටිපැන්නේ මෙතෙක් කල්. කම්මැලිකම එනකොට මොනවා හරි දෙයකින් මග හරිනවා. කවදා හරි මේ කම්මැලිකමට කැමති වෙච්ච දවසේ උදකලාව කියන එක විවේකයේ කියන එක විස්රාමයේ කියන එක තේරෙන්නේ සෙනගක් ඉඳලා නම් කරන්නම බෑ. මොකද මේගොල්ලෝ විවිධ උපක්‍රම ගෙනත් දෙන්න හදනවා මේ කම්පැනිකම නැති කරන්න. ඒගොල්ලෝ අපිට වැඩිය සාධ්‍ය ලෙඩ්ඩු. ඕ කම්මැලිකම නැති කරන්න කතා කරන්නේ කට්ටියට කිසිම කොඳුයට පෙලක් නැහැ. වැල් ගැඩවිල්ලෝ ආගේ. ඒගොල්ල තමයි අනුන්ට කම්මැලිකම නැතිකරන්න මේ ආයතන පිහිටන්නේ. නමුත් සරුවචනාසේ සඳහන් කළ තුනවා මටවත් ඒකට උදව් කරන්න බෑ මානෙනි. කම්මැලිකම ආපුවම ලෑස්ති වෙයන්. ලෑස්තිලා ගිහලා බලන්න තව චිත්තක්ෂණයක් මේකත් එක්ක ඉන්න පුළුවන්ද නැත්නම් කම්මැලිකමට ද්වේෂ නොකර ඉන්න පුළුවන්ද කියලා. විදාට ලෝකෙම ජයගත්තා. ඒ නිසා ටික ටික කකායන් අපි ගා ප්‍රශ්නෙට යන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මම දැන් මෙතන යන්නට අවධානය යොමු කළෙමි. ශරීරය පුරා දැඩි උණුසුම් ගතියක් දැනිනි. එය සතියට ලක් කළ අතර විටින් විට හිසේ හා කිහිලිවල කසන ගති, බාහුවල කම්පන ගති ඇතිවිය. සිතුවිලි විටින් විට පැන නැගුණු අතර ඒවා ගණන් නොගෙන යන්නට හැරියෙමි. ගරු ස්වාමින් වහන්සේ මෙත් සිතින් භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔය හිතවිලි කියන්නේ ඉස්සෙල්ලා ලයිස්තුවක් දීලා තිනවා කයේ දැනෙන කම්පන චංචල ගතිය. ඒ කියන්නේ කයට හිත ඇවිල්ලා. ඉතින් මේ ලියන එක්කනා කැමැතිද ඉදිරිපත් වෙලා ඒ කයේ ඒ ලකුණු දකින්නකොට ඒක දකින්නේ द्वේෂයෙන් යුක්තව නැති කරගන්න අමාරු දුරු දුරුවන් කරගන්න ඕන එකක් විදිහට නැත්නම් සතිය පිහිටවපු කාරණාවක් විදිහටද එහෙම නැත්නම් මේක මම ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි මේ විදිහට කයෙහි නානාවිද විරූප එහෙම නැත්නම් විලෝපන දැකීම සතිය නිසා ලැබිච්ච ලාභයක්ද නැත්නම් සතියට ආපු අරියාදුවක්ද කියලා කැමැති දේ ලියපෙකනා මතේ පළ කරන්න. මතේ හෙලි කරන්න. ආයෙ කතා කරමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම තමයි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. ඒකට සතියට අනුග්‍රහයක් විදිහට තමයි ස්වාමීන් වහන්සේ දකින්නේ. ඔයක ලියන විදිය තාම එනම් උපදාන්න වෙනවා. කියලා කියනවා මට සතිමත් නිසා මට කායගත සතිය ආපු නිසා කැක්කුම් පිපුරුම් කම්පන චංචල මට දැනුණා. මට මේක වෙනදට වැඩිය දැනුණා. එහෙම නැත්නම් වෙනදට වැඩිය මට ඉන්න පුළුවන් වුණ ආදි වශයෙන් ඒක දිනු කිරීමට අනුග්‍රහ කිරීම අතින් අපි අතර ඔක්කොටම සමාන ක්‍රමසාවිදි තියෙන. එක්කෙනෙකුටත් අඩු වැඩි නැහැ. මේක භාවනා නිසා ලැබිච්ච ලාභයක්. දැන් මගේ කයට ඇවිල්ලා තියෙන හිත. හැබැයි ඒක කෙනහිල්ලක් වගේ පේන්නේ. ඒක නිකන් පීරි ගෑමක් වගේ පේන්නේ. ඒක නිකන් අරියාදුවක් වගේ පේන්නේ. නමුත් මේක සුබ ලකුණක්. මට කොච්චර වෙලා පුළුවන්ද ඒකත් එක්ක ඉන්න ඒ ඉන්න දිග්ගටම කාමේ නෑ මගේ හිතේ කියන්නේ කාම ගුණ නෑ කාම සංඥා නෑ මේකට රාග ద్వේෂ හෝ මේකට කැමැත්තක් අකමැත්තක් ආවොත් ඒක තමයි කාමච්ඡන්දය කියන්නේ ඒක තමයි පටිගය කියන්නේ මේකට කාමච්ඡන්දයකුත් දෙන්න බෑනේ මේකට කාමච්ඡන්දයක් කියනවා අඩුයි මෙන්න පටිගයකුත් නැත්තම් අපිට කියන්න පුළුවන් දැන් මේක තියෙනවා මේක දන්නවා ඒ නිසා කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ මේක වැඩි කරගන්න පුළුවන් නම් වැඩි වෙලාවක් මේ කයේ කැක්කුම් පිපුරුන් නලියන කම්පන චංචල ගති දැනගන්න ඒ දිග්ගතම ප්‍රතිපදාවයි. ඉතින් ඒකට දක්වන ආකල්පේ තමයි අපි මේ භාවනා කරලා කමඨාන් සුද්ධ කරලා එකිනෙකා හෙලි කර ගැනීමෙන් ප්‍රකාශ කිරීමෙන් බලන්නේ මේ කයට හිත ආපුවාම ඒක මහා නලියවිල්ල කම්පනය චංචල ගති වලට එනවා. අන්න ඒක අනුග්‍රහ කරලා වැඩි කරගන්නේ කොහොමද? වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒක ඒ ආකල්ප ඇති වුණා නම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ විදිහට කයට අමාරුවෙන් හරි කමන්නේ හිතට ආපුවාම මේකේ වැඩි වේලාවක් ගත කරන්න වැඩිව විස්තර සහිතව බලන්න වැඩි සමීපව බලන්න උත්සන්නව බලන්න ආසන්නව බලන්න කුමක් කළ යුතුද කියලාවත් මොකද්ද උත්තරේට දෙන්නේ මේක වැඩි කරගන්න මොන විදිය උපක්‍රමයක් අනුග්‍රහයක් දැක්වෙන්නේ දැක්විය යුතුද කියලා අහුවොත් කොහොමද කියන්නේ මාරුයි ඒකට තමයි මහානකම කියන්නේ. ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි භ්‍රමචර්ය කියන්නේ. අනේ තව දුරටත් මට කයත් එක්ක ඉඳ ලැබෙවා මේ දෙකට කවු පණුවෙක් වාගේ. කොට දාපු මාළියෙක් වගේ මේක නලිය නැහැටි. මේක කොකිත වෙ නැහැටි. මේක වසන්ඩ බැරි හැටි. අනේ මට මේක තව එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඒ පුරාවට චිත්ත වීදිය පිරිසිදුයි. කාමේ නැහැ, කාම සංඥාව නැහැ. මේක තියෙනවනේ. මේක තියෙන නිසා ලකුණක් තියෙනවා. මේක කඹේ මං ඉන්නේ වැටලා නැහැ කියලා. අන්න එක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. ඒකට තමයි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒක සාමාන්‍ය සමත අනුග්‍රහිත නෙවෙයි. ඒක විපස්සනා අනුග්‍රහිතයකට යන්නේ. මොකද සමතෙක් කරා මේකෙන් දුවන්න හදනවා. එයා කියනවා මේක නැති කරලා දෙන්නේ කියලා. නැති කරන්න පුළුවන්. මැරිච්ච දවසේ ඔක්කොම නැති වෙනවා. බය වෙන්න එපා. කයෙන් එන හැම සංඥාවක්ම නැති වෙනවා. මේක කරන්නේ පණ තියෙද්දිම ටික ටික ඒකට තියෙන බය වෙන ගතිය අයින් කරපුවාම ඔය කවුරු හරි මේ කිඳිරි ගානකොට නටනකොට ලැජ්ජ නිකන් ළඟට ගිහිල්ලා අහන්න දල මොනවද මේ ගේමට කැතයිනේ. ඌ යෝගි දෙකට කිඳිරි ගාන දෙයක් තියෙනවා. උඩයි වසන්නේ හිටපන්. ඒකට මේ මනුස්සයාට මේ බොරු ලෙඩ දාගෙන රෝග ලක්ෂණ දාගෙන ස්පිතාලේ දුවන්න ඕන කමක් නැහැ. භාවනා කරන කෙනා ළඟට එනකොට අර මනුස්සයා ඉවසපම් පපුව කියලා පපුව වතු ටිකක් ගන්න කරබනිනවා. දැන් මේක නෙවෙන්නේ ළඟට යන උපස්ථායක අරිටඩි අර කවුස්සනෝ ඉතින් අර මනස හිතියත් වැඩි කේන්ද්‍රී ගන්නවා ලෙඩෙන්න ඉස්සරලා. බුදුජානනාංශය සඳහන් කරන අරණ්‍ය වාසී වෙනකොට සංඝයාට තියෙන ලාභේ ගොම්මන් වෙලාවක යනකොට පාරාරා මුලක් තියනවා කියලා ගිහිල්ලා බැලිනම් පායගුවා පායගුවට පස්සේ සර්පයා ගැහුවා මැරුණා ඉවරයි. ආයි කවුරුත් නැහැ හොයන්න බලන්න ඒක තමයි අරණ්‍ය වාසී තියෙන ලාභේ. ඉතින් අපි කියනවා නම් සෙල්ෆෝන් එකක් තියෙන්න ඕනේ ඇම්බියුලන්ස් එකක් තියෙන්න ඕනේ දොස්තර කෙනෙක් ළඟ ඉන්න ඕනේ උපස්ථායකයෙක් ඉන්න ඕනේ කියලා ඕක නෙවෙයි අරන්නේ වාසිය කියන්නේ. සර්පෙක් ගැහුව කෑවා. මුලක් කියලා පෑගුවා සර්පෙක් කෑවා ඉවරයි. කිදිරි ගෑවට කවුරුත් එන්න කෙනෙක් නැහනේ. අන්න අරන්නේ වාසී. දැන් අරන්නේ වල ඉන්ටර්නෙට් තියෙනවා, Wi-Fi තියෙනවා, ඇම්බියුලන්ස් තියෙනවා, පාර දාලා තාර දාලා තියෙනවා, කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඒ නිසා ලෙඩ වෙන්න ඉස්සලා දොස්තර ළඟ. මොන අරණ්‍යයක් අත්තේ ඒවට කියන්නේ කැලෑ පන්සල් කියලා දැන්. අනන්‍ය වලට කියන්නේ කැලෑ පන්සල් කියලා. මොකද හැම පහසුකම දීලා තන්නේ කර ගිහියගේ වැරද්ද. ගිහියගේ වැරද්දින් සංඝයාගේත් කෑදරකම ටිකක් තියෙනවා. සංඝයාත් කියනවා කමන්නේ අපිට සෙල්ෆෝන් එකක් දෙන්න ස්මාර්ට් ෆෝන් එකක් නම් වඩා හොඳයි මේ සර්පයා ෆොටෝ එකේ ඉන්නවා නම් මේක ගැට පොළඟද මොකද්ද කියලා ෆොටෝ එකේ සෙල්ෆෝන් එකෙම බලන්නට මේකට ගහලා Google එකේ දාලා ඇන්ටි වෙනම එක ළඟම තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් කොච්චර හොඳ භ්‍රමචරියක් රකින්න අපා ඒ නිසා හොඳ ෆෝන් එකක් ගෙනත් දෙන්න කියලා. ඒ නෙවෙයි බුදුචාන්ස් කියන්නේ සර්පෙක් කෑවා මලා කියන්න කෙනෙක් නැහැ. ඉවරයි ඔන්න අරන්නේ ජීවිතේ. දැන් ගුණොත් එහෙම මානවයිච වාසිකමද නඩු දමාවි. අච්චර වටන ආම්රුකනේ සර්පෙක් කාලේ මැරලා තියෙනවා. කිසි කෙනෙක් බල්ලා නැහැ කිය. අපි නිසා ඊගා ප්‍රශ්නට යන්නේ. Thank you. ස්වාමීන් වහන්ස මම භාවනාවට ආගුණකෙක්මි සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම් පාය තබන විට විලුඹ පළමුව පොළව හා ගැටෙන බව දැනේ ශරීරයේම බර එම පාදයට දැනේ පාදයේ ඔසවන විට ඇඟිලි තුඩු වැලි හා ගැටෙන බව දැනේ දකුණු පාදයටද එසේමය පාදයේ මස්පිඩු දිගේ ඉහළට වේදනාවක් දැනේ සමහර විට දනිස ගැටෙන සියුම් හඬක් ඇතිවේ. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට ඔහේ නොසිතා ගමන් කරන බවක් දැනේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. පර්යංකය. පර්යංකයේදී පපු පෙදෙස ඉහළට එසවෙන බවත් ආශ්වාසයේදී ප්‍රාශ්වාසයේ ආශ්වාසයේදී දැනේ. ප්‍රශ්වාසයේදී පහතට එන බවක් දැනේ. ආශ්වාසයට වැඩි වේලාවක් ගතවන බවත් ප්‍රශ්වාසයට ඊට වඩා කෙටි කාලයක් ගතවන බවක් දැනේ. ආශ්වාසයේදී හුස්ම රැල්ල නාසාග්‍රයේ දැනෙන නමුත් ප්‍රශ්වාසයේදී එය නොදැනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. පතනා බෝධියකින් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා. ඔය මේ අර පරියන්කේ විස්තරයේදී මේ විදිහට ආශ්‍රව ප්‍රසවාස දෙකේ වෙනස දකිමින් හැපෙන තන වශයෙන් හෝ දැනෙන වෙනස දකිමින් හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්ද ඒකේ වැඩිවීමක් වෙනවා නම් එයා සාපේක්ෂව සතිය වැඩෙනවා ඒ නිසා කොච්චර වෙලාවක් බලන්න පුළුවන්ද නැත්නම් ඒක වර්ධනයේ පැත්තටද තියෙන්නේ අඩු වෙන පැත්තටද වෙ තියෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම වාතාවරණයට ඇතුල් වෙනවා නම් ඒක ලොකු අන්තර්ගතයේ ලොකු වාසියක් ඒ වගේම සක්මන් කරනකොටත් මේ වම මේ දකුණ විලුඹට බර දැනිමින් යනවා ටික වෙලා ගියාම අනායාතයෙන් තක්මන වුණාට තාම විලුඹට දැනෙන ගතිය එහෙම නැත්නම් ඉඳගෙන ඇවිදිනවා කියන එක තාම වැටහෙනවද කියලා ලියන එක අත්‍යවශ්‍යයි ඒ වார்த்தාවේ අවසානයේට ඉබේ සිද්ධ වුණත් වැටහීම ඇතුවද නැතුවද නැත්නම් තාම පයේ දැනිච්ච දේ දැනෙමිද්ද මේ අනායාසයෙන් සිද්ධ වෙන්නේ නැත්නම් නොදැනුවත්ද කියන එක සබහාගත වෙනවනම් වார்த்தාවට ඇතුල් වෙනවා වார்த்தාවට ලොකු හයියක් වෙනවා. ඒ නිසා මේ තියෙන විස්තරේට ඒ සති වර්ධනය පිළිබඳ තියෙන මේ ලකුණු කමටහන සුද්ධ කරගෙන අනිත් දවසේ සාර්ථකව තවදුරටත් විදිහට කරුණු ලියන්න කියලා මතක් කරනකොට. හා තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මීට කලින් මේ වගේ නේවාසිකව භාවනා වැඩසටහන් වලට සහභාගී වී නැත. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන කියලා ඉන්න විට ටික වේලාවක් යන විට හිත පිට ගිය බව දැනෙනවා. නමුත් මගේ හිත ගේ දොර දීපල වලට නොව මා සහභාගී වූ පින්කම් හා අන් අයට කළ උදව් උපකාර ගැන ගැනය. එවිට මා නැවත දිග හුස්මක්ගෙන පිට කර නැවත පරයන්කය පටන් ගන්නවා. එවිට හිත සැහැල්ලුවෙන් හුස්ම ඉහළ පහළ ගැනීම සිදු වෙනවා. හුස්ම ඉහළට ගන්න විට නාසය මුලට සිසිලසක්ද පිට කරන විට උණුසුමක්ද දැනෙනවා. සක්මන් කරන විට පර්යංකයෙන් පර්යංකයේ තරම් හිත පිට යන්නේ නැහැ. පිට ගිය බව දැනගත් ගමන් මම දැන් මෙතන කියලා හිත නැවතත් අරමුණට ගන්නවා. තෙරුවන් සරණයි මේ ගෞතම බුදුසසුනේදීම ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා. ඔය මේක දෙපොලක සඳහන් වෙනවා දැක්කවට නැත්නම් එකහමාරක සඳහන් වෙනවා. පිට ගියාට පස්සේ කොහය උස්මක් අරගෙන ආයෙ හිත ඇතුලට ගන්නවා. එහෙම නැත්නම් නැවත හිත අරමුණට ගන්නවායි කියලා. ඉතින් මේ අරමුණ ගන්න ඉස්සෙල්ලා මේ හිත පිට ගිහිල්ලා තියෙන බව දැනන වෙලාවක් තියෙනවානේ. මගේ හිත ගිහිල්ලා තියෙන පිංකම් වලට, මගේ හිත කරලා තියෙන අනුරු උදව් කරන දේවල් සඳහා. අන්නේ විදියට හිත පිට ගියාට පස්සේ ඒක දැනගන්න එක එතනදීම දැනගන්න එක හොඳක්ද නරකක්ද කියලා මං ආතයි මේ ලියපෙක්කනාගෙන් අහලා දැනගන්න. කැමැතිද ලියපෙක්කන අත උසන්. ওই කකුල් දෙක ওই විදිහට දිගාරණේ ඉන්න බා ඔය සංඝයාට දික් කරන්නේ. ඔයිට ඔයිට හොඳයි කපලා දාන එක. කැමැති නැත්නම් අන්නේ තොරතුරු ටික අපිට දෙන්න. ඒකෙන් කියන්න පුළුවන් හිත පිට ගියාට පස්සේ දැනගෙන නැවත හිත ගන්න එක ලකූ ජයග්‍රහණයක්. නමුත් හිත පිට ගිය වෙලාවේ තමන තියෙන පශ්චාත්තාවපයද්ද මධ්‍යස්ථ අදහසක්ද සතුටක්ද කියන එක සභාගත කරනවනම් මේ සභාවේ කවුරක්වත් අහලා නැහැ ඒක. ඒ සභාව දැනුවත් කරන්න ඕන එකක්. ඉතින් ඒ නිසා ඒක කියන්නේ ලෝබයි නම් ඊර්ෂ්‍යයි නම් අනික් කට්ටිය දැනගන්නවට අපිට කරන්න දෙන්නේ අපි ගා ප්‍රශ්නට යන්න. හයවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාද ලනුපැදුරට වදින විට ලනුපැදුරේ තද ගති හා විටක කටුවකින් අනින්නා වැනි ගතිද හඳුනා ගතිමි. විටක මුළු පාදවලම ක්‍රියාකාරීත්වය සතියට ලක්විය. නහයේ හා හිසේ කසන ගතිද විටක දැනිනි. සිතුවිලි පැමිණේ. ඒවාට පාඩුවේ ඉන්න ඉඩ නැවත නැවත පාද වදින තැන් ගැන අවධානය යොමු කළෙමි. කරගෙන යන විදිහේ ගැටලු ඇතොත් මෙත් සිතින් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. කරගෙන යන විදිහේ ඇතොත් ඒ මේකෙදි ඇත්තටම පයේ හිත තියාන යනකොට කකුලේ අනිත් ඇඟවල කම්පන චංචල නාහය කහනෙව්වා කන් සිලු නලියනෙව්වා ඇස් කෙවිනි කහනෙව්වා ගොඩක් එන්න පටන් ගන්නවා. ඉතින් ආට පස්සේ අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ කරන එකම තමයි අපි නැවතත් හිත ගිනිලා පයේ තියෙනවා. නමුත් අපිට මේ පයේ දැනෙන දැනුමයි ඒ නාසයේ කංකේ ඇස්කෙවිනි වල එකයි ඔක්කොම සමසේ බලන්න පුළුවන් නම් සතිය ඊට වැඩි දියුණු වෙනවා. මම දන්නේ මම මේක කියලා පටලනවද කියලා. পায় දැනෙන ගමන් මොන තරම් තොරතුරු ආවත් ඒ තොරතුරත් পায় තොරතුරත් ගණන් ගන්න තු ඔක්කොටම සමසේ හිත පැතිරෙන්න ආරින්. සැකනම් විතරක් পায়ට හිත ගන්න. සැක නැත්තම් සතියට කියන්නේ මේ පයේ තෙරතුරු දකින්නකම මුළු කයෙමත් දකින්න අරින්න, නහයත් කහන්න අරින්න, මූණත් කහන්න අරින්න, ටිකට වැවෙන්න අරින්න. එතකොට සතිය විවිධාංගීකරණය වෙනවා. ලක්ෂයක් දේ සිද්ධ වෙදී Tamanට පයේ තීත තියන්න පුළුවන්. ඒක තියලා බලන්න ඕනේ නෑ සැක නැත්තම්. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න සැකනම් විතරක් නැවත පයට හිත ගන්න. සැක නැහෙනේ පයේ හිත දැන තීයට ගමන් දැනෙන ගමන් ඔය ඔක්කොට වෙන්න අරින්න. එදාට තමයි අපිට මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ අජත්ත බයිද්දා කියන සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ අන්නේ වැඩෙන සතියට. යන යන වෙලාවේ ආපහු ගෙනල්ලා මූල කර්මස්ථානේ තැම්පත් කරන්න ගියොත් අපිට බහිද්දා තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා යන්න කැමැති වෙලාවක නිසකව ඒ කියන්නේ විශ්වාසය කියලා කියන්නේ ඒකට කියන්නේ අදිමොක්ක චෛතසිකය කියලා පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. මූල කර්මස්ථානේ දැන්න ගාම මට ඔක්කොම පේනවා. මට සැකයක් නැහැ. මට යන්න පුළුවන්. ඒක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඒක වෙනවනම් යන්න අරින්න සැකනම් විතරක් අපව ගන්න අපි යනවා ඊගා ප්‍රශ්න. හත්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. වම දකුණ යන සතිමත් බවින් වාර 8ක් 10ක් පමණ එහාටත් මෙහාටත් ඇවිත් දෙමි. පාදවලට පොළවේ තද ගතියත් යටිපතුල් වලට දැනෙන සිසිලස් වැලි පෑගෙන විට දැනෙන රළු බවත් සිනිඳු බවත් වෙන වෙනම අත්විඳෙමි. තව දුරටත් දිගටම සතිමත් බවින් සක්මනේ යෙදුණෙමි. මගේ ඇඟේ මුළු බරම දකුණු පාදයටත් දකුණු පාදයෙන් නැවත වම් පාදයටත් මාරුවන හැටිත් ඊතා ඕනෑකමින් අත්විඳෙමි. එය කොපමණ වේලාවක් අත්විඳාදයි කාලය නිගමනය කළ නොහැකි විය. අවුරුදු 53කට පසු මම සතිමත්ව සක්මන් කළේයයි දැනුණ සතුටයි. දෙවැනි කොටස සතිමත්ව ආහාර ගැනීමේදී බත් සහ එළවලු අනන විට කටට කෙලවුණන බවත් ආහාර මුව තුලින් තැබූ විට එම ආහාර කෙල සමග මිශ්‍ර වී හොඳින් සපන විට රසනහර පිනා යන බවත් එම ආහාර පිඬ මුව තුලින් ගලනාලයට එකතු වීමත් සමගම එම රසනහර පිනා යෑම නවතින බවත් අවබෝධ කරගතිමි. මෙම වැඩසටහනට පළවෙනි වරට සහභාගී වීම මාලද අවස්ථාව පෙර කළ පිනක් ලෙස දැනුනි. තව දුරටත් ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේ නිරෝගී භවින් ලබන කායික මානසික ශක්තිය වඩා වර්ධනය වේවා. තෙරුවන් සරණයි. කෑම අනනකොට රසනාහාර පීනවනකොට උගුරෙන් පල්ලයට යනකම් ටික දැනගන්න ඔෆිස් එකේ කට්ටිය කැමති. රසනාහාර පිනවන එක නතර වුණා උගුරෙන් පල්ලයට ගියා කියනකොට ඔෆිස් එකේ කට්ටිය <gasps> කියනවා. මේගොල්ලෝ හරි ආසයි උයලා හොඳට කන්න දෙන්න. ඉතින් අපි හරි තැකෙන් ඉන්නේ ඇත්තටම මේ 100කට මේ එක බත්තලිය වෙලා රසායයට දැනෙයිද? එක එකනාගේ අම්මලානේ එක එකනාගේ දරුවෝනේ. ඉතින් එක එකනාට එක එක රස තියෙන්න බෑ. ඉතින් රස වල පිනවනවායි කියලා ලියපේක. කන්තෝරුවේ කටට හරි ලොකු කමඨාන් සුද්ධ විල්ලක්. හැබැයි රුගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ ඒක නැති වෙන එක තමයි තෝරි කියන්නේ තියෙන්නේ. දිගටම කටේ තියාගෙන ඉන්නවනම් හොඳයි. එසේ ටිකක් වෙලා හපන්න. අපල මේ රසනාර පිනවනවා ඇහිච්ච එකත් ලොකු දෙයක්. මොකද සෑහෙන චෝදනාවක් තියෙනවා ආහාර හොඳ නැහැ රස නැහැ හරිම ඒකාකාරී කියලා. ඒ නිසා ඒකට කමඨාන සුද්ධ වෙනවා. ඉතින් අර පොඩි දරුවෙක් කියනවා බලංගොඩ. ඒ දරුවා කියනවා මේ අම්මා බත් කවනකොට මං හොඳට මේ රස බලුවයි. රස බලනකොට පළවෙනි පිට දෙක පිට තුන හතර උත්තර ලුණු රස කිරි රස හොඳට තේරෙනවා මං අන්තිම පිට අන්තිම වෙනකන් හැපුවයි කියලා. හපල හපල හපල ගියාට පස්සේ නිකන් පොදු පැණි රහක් විතරයි ඉතුරුනේ කියලා. අර ඔක්කොම රස ඔක්කොම මට්ටම් වෙලා යනවා. ඊට පස්සේ කියනවා මට එදා විද්‍යා පාඩම තේරෙනවා මොකද මේ ආහාර තියෙන කාබෝහයිඩ්‍රේට් ගොඩක් වෙලා හපනකොට කාබෝහයිඩ්‍රේට් වල තියෙන සීනි රස මට තේරෙනවා. ඒ නිසා අන්තිම පිට ගොඩක් වෙලා හපනකොට මට විද්‍යා පාඩම තේරෙනවා කියලා. ඒක එච්චරම නම් ඇත්ත නෑ. මොකද කටේ තියෙන ටයිලින් වලින් ගුරුදීම කටේදීම දිරවීම පටන් ගන්නවා. ඒකෙන්ම දීවැඩියව නතර වෙනවා. නිසා ගොඩාක් කියලා බත් හපනවා නම් බත් වල තියෙන පටන් ගන්නකොට තියෙන රස එකක්වත් නැහැ. උගුරෙන් පල්ලයට යන්න ඕනේ නැහැ. හපලා හපලා අන්තිමට ඉවර වෙන්නේ එකම රසකින්. එතෙන්ට එනකන් ඉඳලා ගිල්ලනම් කවදාවත් ලඩක් එන්නේ අපිට වෙලා තියෙන්නේ බත්තට දාන්න ඉස්සලා ගිලිනවා කිඹුරෝ කිරිමැටි ගිලිනවා. ඉතින් අර බත් ඇඹරෙන්නේ නැහැ. කෙලත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. රස විඳින්නේ ඒ නිසා සරුවචාන්ශ අපිට පිටක් පිටක් පාස මෙනෙහි කරන්න ප්‍රත්‍යවේක්ෂ වාක්‍යයක් දීලා තියෙනවා. ප්‍රත්‍යවේක්ෂ දිග වාක්‍යයක් තියෙනවා. ඒක ප්‍රත්‍යවේක්ෂ කර කර හපන්නේ කියන. ඒතකොට හුඟක් වෙලා හපනවා නම් පොඩි ආහාර ප්‍රදේශයකින් බඩ පිරෙනවා. ඒ වගේම ඕජාව ගන්නවා එකට. ඒක නිසා බුරුවෙන් පණ්ඩිස්වාංශ කියනවා වැඩි වෙලාවක් හපලා හැපීම වැඩි කරලා ආහාර අඩු කරනවා නම් ඕජාව වැඩි වෙනවා. ඒ වගේ තමයි ගන්න අරමුණු ප්‍රමාණය හිතට අඩු කරලා වැඩි සතියක් තියෙනවා නම් ඒ අරමුණෙන් කවදාකවත් රාගය ඇති වෙන්නේ නැහැ. අරමුණු වැඩි කරලා සතිය අඩු වුණොත් හපන්නතු බත් කාපු කෙනාට දියවැඩියා වෙන්න වගේ ලෙඩ ඇති වෙනවා. හැම අරමුණක්ම මෙනෙහි කරන්න. මෙනෙහි කර කර කර කරන් ගියාම ගන්න අරමුණු ප්‍රමාණය අඩු කරන්න. සතිය වැඩි කරන්න. මේක හරියට ගොඩක් කියලා හපනවා වගේ. ඉතින් මේවා ඉදිරිපත් කරනකොට තේරෙනවා මේක ඉගෙන ගන්න විශ්වවිද්‍යාලය යන්න ඕනේ මේ භාවනා කරන්න මෛත්‍රී බුදුහාමර නිකන් ඉන්න ඕනේ නැහැ. මේ භාවනා කරන්න ඉන්දියාව යන්න ඕනෙත් නැහැ. මේ තමන් කනකොට කන ටිකෙත් වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක රසයි. එතකොට එහෙම කනකොට බුදුම රසක් තියෙනවා. ඔය පිටිපස්සේ කරන්න ගියාට පස්සේ කවුරු උයනවාද කියන දන්නේ නැහැ. කොයි දේ තමයි ඔක්කොම කලවම් කරලා පිට පිට වළඳනකොට මේක බුද්ධ භෝගයක් මේක භාවනා පිණිස දීලා තියෙන කියලා ඒ පුදුමාකාර රසයක් තියෙනවා ඒක නිසා ආහාරයේදී તો වගේ ගන්න පුළුවන් ඒ වාර්තා කරනකොට අනික් කෙටට හිතලා ඇති ඕවා ලියන්න ඕනේ ඕවා නෙමෙයි භාවනා කරනකොට මේ ධ්‍යාන මාර්ගඵල ගැන කතා කරන්නේ මේ කනකොට යනකොට එනකොට ඒ කරන විස්තරේ කමඨහාන්ට වාර්තාවට ඇතුල් කරනවා නම් ඊමණස මේ සතිය කියන එක දන්න කෙනෙක් ওই මහා ලොකු දිබ්බ ජක්ක දිබ්බ තෝත ඥාන අනම්මනම් මොකුත් නැහැ. කනකොට කන බව දාන්න. ඒ නිසා වார்த்தාව හොඳයි. තවදුරටත් ජීවිතයේ අනෙකුත් කටයුතු කරනකොට, දත් මදිනකොට, නානකොට, යනකොට එනකොට මේ විස්තර පුළුවන් තරම් ලියලා තියන්න මට දෙනවා වගේම මේ කියවනවා වගේම තමනුත් පොතක් තියාගෙන පොඩි සටහනක් දාලා තියන්න. එතකොට ටික කාලයක් යනකොට තේරෙයි මගේ පෞරුෂත්වයේ වෙනස් වෙන හැටි, ඉදිරිපත් කිරීමේ වෙනස් වෙන හැටි, අන්තර්ගතයේ වෙනස් වෙන හැටි, දියුණු වෙන හැටි තේරෙයි. ඒ නිසා විසි කරන්න එපා. ඒ කමඨාන් වාර්තා Taman ළඟම ගොනු වෙන්න ඇති. අටවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හොඳින් හුස්ම රැල්ල දෙස අවධානය යොමු කරන් සිටියා. මද වේලාවක් යන විට අත්පාවල දැනීම් ස්වභාවය අඩු වූ අතර හුස්ම රැල්ලේ අවධානය එලෙසම පැවතියා. ඉන් අනතුරුව ආස්වාසය වෙනමද ප්‍රස්වාසය වෙනමද සිදුවන බවත් ආස්වාස කර සුළු තත්පර කිහිපයක් සිට ප්‍රස්වාසය සිදුවන බවත් ආස්වාසයට වඩා ප්‍රස්වාසය කෙටි බවත් දැනුණා. මේ වැටහුණු දේ සම්බන්ධව වැරදි ඇතොත් පහදා දෙන්න. පටන් අරගත්ත විතරයි දැන් ওই ගුහාවට යන්න පටන් ගත්තා ගියාට පස්සේ ඕකේ 11 ආකාරයක් ආනාපානේ තියෙන බව සර්වඥතා ඥාණය ප්‍රකාශ කරලා තියෙනවා. ඔක ප්‍රිය අවස්ථාවක් තියෙනවා අප්‍රිය අවස්ථාවක් තියෙනවා. ගුරුසු අවස්ථාවක් තියෙනවා සියුම් අවස්ථාවක් තියෙනවා. ලං වෙලා පෙනෙන අවස්ථාවක් පේනවා දුර වෙලා අවස්ථාවක් පේනවා. ඇතුළත පේන වෙලාවක් තියෙනවා පිට විතා පේන වෙලාවක්. ආශාසී තියෙද්දිම ආශාසී වර්තමාන වශයෙන් පේන වෙලාවක් තියෙනවා. එnde ඉස්සෙල්ලම ලෑස්ති වෙන විදිහට අනාගත හැඩයක් තියෙනවා. ගියාට පස්සේ මේ තිබිලා ගියා කියලා අතීත හැඩයක් තියෙන. ඉතින් මේ 11 ආකාරයටම සාදර වෙන්න එකක්වත් වැරදි නැහැ. එකම ආකාරයක්වත් වැරදි නැහැ. ඉතින් යෝගාවචරය දන්නේ නැත්නම් මොකද සමහර වට ප්‍රිය වෙනවා සමහරට අප්‍රිය වෙනවා. එතකොට භාවනාව අන්තභාගය යනවා. ඒ නිසා ඔය පිවිතුම් පිවිසුම් දොරටුවක් විතරයි ඔය. ඔයිටත් වැඩිය ආනාපානට සාපේක්ෂව සාදර වෙලා සමීප වෙලා ගන්න පුළුවන් ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය සේරම බලන්න 100ට 100ක්ම සාතික වෙන්න පුළුවන් කාමයේ ගුණේ නැහැ. එතකොට හිතේ කාම සංඥාව නැහැ. පැහැදිලි ප්‍රගමනයක් තියෙනවා. ඒ ප්‍රගමණය පේනවා ආනාපාන විස්තර වැඩි වැඩියෙන් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න ප්‍රගමණයේ වේගය වැඩි වෙනවා. ඒක Tamanටම තේරෙයි. ඒක සුද්ධ වෙනවයි කියන්නේම සතිය සුද්ධ වීමක් භාවනා සුද්ධ වීම. නම වෙන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. පරයන්ක භාවනාවේ යෙදෙන විට භාවනා ඉරියව්වේ පට්ටල් වී වාඩි වී සිටින ඉරියව්ව කෙරෙහි සිත රඳවාගෙන සිටියමි. මෙසේ සිටින විට කයේ බිමට ස්පර්ශ වී තිබෙන ප්‍රදේශයේ එනම් දෙකලවයේ සහ පාදවල තද බවක් දැනෙන්නට විය. කලින් භාවනා වැඩමුළුවලදී ආශ්වාස ප්‍රශ්වාස දෙක නොදැනී ගොස් ඇති බැවින් එය ප්‍රකට නොවේ. දිගටම භාවනා කරගෙන යාමේදී කයේ අත්වල සැහැල්ලු බවක්ද තව දුරටත් භාවනා කිරීමේදී ශරීරය සැහැල්ලු වීගෙන යන බවක්ද දැනිනි. කයේ බිමට ස්පර්ශ වී ඇති කොටස වල තද බව දිගටම පැවතිමි. පැයක පමණ කාලයක් භාවනාවේ යෙදුනි. සක්මන් භාවනාව මම අද උදේ සක්මන් කරන විට ඇවිදීමේ ඉරියව්ව ගැන පමණක් සිත යොමු කොට සක්මන් කළෙමි. ඇවිදීමේ ඉරියව්වෙන් ඉවතට සිත යන විට එය හඳුනාගෙන නැවත ඇවිදීමේ ඉරියව්වට සිත යොමු කළෙමි. මෙසේ සක්මන් කරන විට කයට සැහැල්ලුවක් දැනුන අතර සිතේ ප්‍රීතියක්ද ඇතිවිය. මෙසේ පැයක කාලයක් සක්මන් කළෙමි. සක්මන් කරන මුළු කාලය පුරාම ඇවිදින බව පමණක් දැන සක්මන් කිරීමට උත්සාහ ගනිමි. භාවනාවේ දියුණුව සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අවවාද ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ පරියංක විස්තරය කියලා තියෙන විදිහට ආනපන ගෙවුනා දැන් තේරෙන්නේ වැටෙන ප්‍රදේශයක් නැහැ කියන වාක්‍ය අවශ්‍ය නැහැ වැටෙන දේ විතරයි වார்த்தාවට දාන්න. නොවැටෙන දේ හෝ වැටෙන බලාපොරොත්තු වෙන දේ දැමීමෙන් වார்த்தාව කෘතිම වෙනවා, චපල වෙනවා, අහිංසක බව නැති වෙනවා. ඒ නිසා ඒව අවශ්‍ය නැහැ. පේන දේ කියන්නේ. ඒ නිසා ඒ ටිකෙන් ඔක්කොම වැටෙනවා. දෙක මේ කෙනා කැමතිද විස්තර කරන්න සක්මණේ මං ඇවිදින බව දැනගෙන ඉන්නකොට හිත පිට යනවා লীලා තියෙනවා මේ හිත පිට ගිය වෙලාවේදී හිත පිට ගිය බව දැන ගැනීම සතුටුත කාරණාවක්ද කනගාටුවට කාරණාවක්ද කියන එක අත උසල කියන්න කැමතියි හිත පිට ගිය බව දැනගන්න ලැබීම හොඳක්ද නරකක්ද පිටගේ ගරු ස්වාමීන් වහන්සේ පිට පිටගේ බව දැන ගැනීම ඒක කනකාටුර කරන්නක් වුණා ඒක ඒක ආපහු පිට මම උත්සාහයක් ගත්තා මේ සිත මේ ඇවිදින ඉරව්වෙම තබා ගැනීම මම නැවතත් තාන මට පිළිසුදු පැහැදිලි හිත පිට ගිය වෙලාවේ මම දැන් හිත පිට ගියා කියලා දැනගන්න ලැබීම හොඳ දෙයක්ද නරක දෙයක්ද නරක දෙයක්. හ්ම්. ඉතින් නරක නම් ඒක දැනගෙන හිටියේ නැත්නම් අපව ගන්න බෑනේ හිත. හිත ගන්න පුළුවන් වෙන්නේ හිත කිටිපේ කියලා දැනගන්න එකන්නේ. දැනගත්තා. හිත යනවා දැනගත්තා. දැනගත් එක හොඳක්ද නරකක්ද කියලා දැනගැනීම හොඳයි. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් දැනගත්තට වරදින්නේ නැහැ. අපි හිතනවා හොඳ දේ දැන ගැනීම හොඳයි නරක දේ හැට ගැනීම නරකයි කියලා. ඕක තමයි සදාචාරවාදී. කියන්නේ යාර කවදාවත් භාවනාවේ දිනුවක් ලබන්න බෑ. නිසා කවදා හෝ සතිය වැඩෙන්නේ සතිය පිට ගිහිල්ලා පිට ගියාට කනගාටු වෙච්ච නැති දවසේ ඔන්න සතිය වැඩෙනවා. ඉතින් උඟ දෙනෙක් කණ්ඩනවා සතිය පිට ගියෝ ගිනල්ලා දීපියෝ කියලා මර කෑමර කන් දෙනවා. ඉතින් එතකොට සතිය බලන්නේ නැතුව දුවනවා. කවදා හෝ සතිය වැඩෙන්නේ සතිය පිට ගියාට පස්සේ තමයි දන්නව සතිය පිට ගියා කියලා දැනගත් එක නරක නැහැ. මොනම තොරතුරක්වත් දැනගත්තයි කියලා පාඩු වෙන්නේ නැහැ. Tamange මොලේ විශේෂයෙන් වැඩෙන පිළිකාවක් තියෙනවා කියන්නේ. උදේට වමන යනවා අනම්මන වෙන කවදා හරි දොස්තර කෙනෙක් කියනවා පිළිකාවක් දැන් තියෙනවා කියලා දැනගත් එක නරකද කියලා ඇහුවොත් උඟ දෙනෙක් හිතනවා පිළිකාවට වගේ දැන ගැනීමටත් නරකයි කියලා කියනවා දැනගත්තොත් නේ බේත් කරන්න පුළුවන් එනිසා මේ මුළු භාවනාවේදීම කරන්නේ අපේ පියදෙන නරක ටික අල්ලන්න හදන එක. ඉතින් නරක ටික අල්ලන්න බෑ දැන ගැනීම හොඳ නැහැ කියලා කියනවා. ඔක බුදුරජාණන්සේ පෙන්වන්නේ අවුරුදු 2600ක් පරණ චීන කන්නාඩියක් දාලා. ඉතින් පේන දෙයට කියලා ගහනවා නම් උනට වැටහීමට වෛර කරනවා නම් අපිට කොහොමද ප්‍රබුද්ධයෝ කියලා කියන්න පුළුවන්. අපිට කොහොමද දියුණු වෙන්න පුළුවන් කියලා. එතන ඉස්සගෙන වැටහෙන එක හොඳයි. ඊට පස්සේ තමයි අපිට ආපහු පිළියම් කරන්න පුළුවන්. පිළියම් කරන්න පුළුවන් වෙන්නේ වැටුණොත් විතරයි. ඒ නිසා ජීවිතය හම්බෙච්ච වටිනාම දයාවදී තමයි හිත පිට ගියා මං කලබල වුණේ නැහැ. හිත පිට ගියා මන්ට බොහොම සතුටක් ඇති වුණා. හිත පිට ගියා කියලා. ඒක නිසා අනිත් දවසේ ඒ හිත පිට යන එකට ලෑස්තිලා යන්න භාවනාවට ඔය කොණ්ඩේ සුදු පාට තිබුණේ කළු පාට වෙනවා. නාකියා ඊළඳාරියෙක් වෙනවා. පොයිට වැඩි වේගෙන් නාකි වෙනවා තරහා ගත්තොත්. හිත පිට යන එකත් වැඩි වෙයි. හිත පිට යන එක දැන ගැනීම හොඳ නැහැ කියනකොට තවත් තරහ යනවා. තරහ යන්නේ නැතුව අනේ පිට ගියා මෙතෙක් කල් දන්නේ නැති විදිය දැන් අඩු ගානේ පිට ගිය වෙලාව පිට ගිය බව දන්නවා කිව්වොත් කැමැතිද තිරියන් වෙන්නේ? ඒකටත් තරහයි. කරන්න දෙයක් නැහැ තිරියන් වෙනවා. ඔය ඔය තරහ වෙන එක විතරක් අඩු කරලා යන වෙලාවේදී අල්ල ගන්න ඔන්න පිට ගියා. දැන් මම දන්නවා පිට ගිය බව දැනීම තියෙනකොට තරහ එන්නේ නැහැ. ඊට පස්සේ අපි කවුරු එක තරහ වෙන්නේ. ඊට පස්සේ අසහනයක් නැහැ අපිට තරහක් නැහැ. ඊට පිට ගියායි දන්නවනේ. හරි. දහවන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ මෙම ප්‍රශ්නය ඔබ වහන්සේට ඉදිරිපත් කොට සක්මන් භාවනාව ගැන විස්තර නොමැති නිසා කල් තැබූ ප්‍රශ්නයයි. පරයන්ක භාවනාව. මා පරයන්කෙහි සුව පහසුව වාඩි වී ඉරියව්වට සිත යවමි. එයට සිත තබන්නටත් මත්තෙන් දැඩි නිදිමත ගතියක් හා සිතෙහි එකිනෙකට නොගැලපෙන රූප හා සිතුවිලි රාශියකින් හිත පිරිනේ. ඒ දෙස බලා සිටීම සිත විකල් වීමක්සේ පෙනිනේ. පර්යංකයෙන් නැගිට යාමටද සිත්විය. නැවතත් දෙනෙත් හැර නැවත පියාගත් පසුවත් එලෙසම රූප හා සිතුවිලි පෙනිනි. සක්මන් භාවනාව. වැලිමළුවේ සක්මන ආරම්භ කරන විටත් පර්යංකයේදීමෙන් තද නිදිමත ගතියක් එලෙසම පැවතුණි. දෙපා වලට සිත යැවීමටත් මත්තෙන් නොදැනුවත්වම සිතුවිලි වලට සිත ඇදී යයි. දැඩි නිදිමත ගතිය නිසා සක්මනේදී වැටෙන්නට යන ගතියක්ද ඇතිවිනේ. මේ නිසා පාදයේ සිත පිහිටුවා ගැනීමට කොහෙත්ම නොහැකි විය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක නා අත උස්සන්න කැමති නැතුව ඇතිනේ. කවුද ලියුපෙකන කැමති දාත උස්සන්න. එතකොට පුළුවන් මේක මේ ආහා ඉන්නවට වැඩිය ලව් කර කර ලෙටර් එකේ ලව් කරනවට වැඩිය ගෙලින්ම කාරණාව කියලා දෙන්න පුළුවන්. කැමැතිද? අත උස්සන්න ඕනේ උඩට. ඒක හංගගෙන ඉන්නවා මෙහෙම කරගෙන. අර මයික් එක උඩට දෙන්න. එතකොට මේකයි මම අහන ප්‍රශ්නේ මේ බල තද බල විදියට නිර්මන් තියනවා එහෙම නැත්නම් හිත හිතවිලි මවනවා මේවා තියද්දි දැන් මේ ඉඳගෙන ඉන්න එකයි සක්මණේ අතර වෙනස තේරෙනවද Taman? මොකද්ද ඉඳගෙන ඉන්නවා සක්මන නෙවෙයි කියන්නේ ඉඳගෙන ඉන්නකොටද වැටෙන දේ. සක්මන් කරනකොට මේක ඉඳගෙන නෙවෙයි. දැන් සක්මන් කරනවා කියන එකට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් තොරතුරු මොකද්ද? වාඩි වෙලා ඉන්නකොට ඉරියව්ව දැනෙනවා. ඒ දැනෙනවා කියන එකට තව විශේෂණ පද ටිකක් දාන්න. ඉරියව්ව කියන්නත් එපා. සක්මන හෝ පරියංක කියලා ඉරියව්ව නම් කරන්න. ඒකල දැනෙන්නේ මොකේද කියලා කියන්නේ? වාඩි වෙලා ඉන්න වගේ පිටිපස්සට දැනෙනවා. ඔව්. ඇවිදිනකොට පාදවලට දැනෙනවා. ඉතින් ඒ දැනීමේ වාඩි වෙලා ඉන්නකොට සහ පරියන්කේ වැඩි කරනකොට ඒ දැනීමේ වැඩිවීමක්ද පේන්න තියෙන්නේ නැත්නම් එnde end end ඒකේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන දීට ගන්න කියලා තේරෙන්නේ නැති අංජබජල් වෙන ගතියක් ඇවිදිනකොටත් ඉඳගෙනද ඇවිදිනවද කියලා තේරෙන්නේ නැති ගතියක් තියෙන නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන ගතිය වැඩිවීමක්ද පේන්නේ අඩුවීමක්ද පේන්නේ වැඩිවීමක් පේනවා. එච්චරයි භාවනා කියන්නේ. ඒක විතරක් කතා කරන්නේ. තමන්න දැනෙනවනේ ඉඳ ගන්නකොට ඉඳ ගන්න දැනෙන්න තියෙන මේ පස්ස හැප්පිලා තියෙනවා බර දැනෙනවා ඒක වෙනදට වැඩිය කොච්චරක් වැඩි වෙනවා. ඉතින් ඇවිදිනකොට දැන් ඉඳගෙන නෙවෙයි. මොකද කවුල් දෙක බිමා දෙන්නේ. ඒකේ කොච්චරක් වැඩිලා තියෙනවා. එච්චරයි භාවනාව කියන්නේ. ඔය බලාපොරොත්තු වෙන විදිහට අනම්මනම් අපේක්ෂා කරන වෙනුවට මේ පොල් ගෙඩිය දෙකට බින්දට පස්සේ මේ උල් පැත්ත මේ හිල් පැත්ත කියලා දෙකක් තියෙනවානේ. විඳින්න ඉස්සලා නෙමෙයි මම මේ කියන්නේ. පොට්ටේ කුටුනත් කීයකිනේ මේක උල්පැත්ත මේක ඇස්පැත්ත කියලා. එච්චරයි ඉඳගෙන ඉන්නකොට බලන්නේ හිටගෙන නෙවෙයි. ඇවිදිනවනේ කොහොමද දන්නේ? ඇවිදිනකොට දැනගන්න ඉඳගෙන නෙවෙයි ඔච්චරයි. ඕක ඒ දැනෙන ටික හුද්දට විස්තර කරන්න. මම මේ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට මේ මේ දේවල් දැනෙනවා. ඒ දැනීමට ප්‍රියද අප්‍රියද වැඩි වෙලාවක් ඉන්න පුළුවන්ද වැඩි වෙලාවක් ඉන්න බැරිද? ඒ වැලේ ඒ වැලේ යන පැත්තට මැස්ස ගහලා දෙන්න භාවනා දියුනේ. ඒ නිසා ඒ ටිකට එක වාක්‍යයක් ලියන්න. අඩු ගන්න එක වාක්‍යයක් ලියන්න මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව මම තහවුරු කරන්නේ මෙන්න මේකේ. සක්මන් කරනකොට ඉඳකට නෙවෙයි මම සක්මන් කරනවා කියලා තහවුරු කරන්නේ මේකේ. අන්න ඒ වාක්‍ය ලියන්න පුරුදුනොත් ඊයේත් ලිව්ව අදත් ලිව්ව නැතනම් තැපල් මාර්ගයේ ක්‍රමයට ලව් කෙරුවා විතරයි. හරියන්නේ නැහැ. එදී හරියන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ වාක්‍යයක් කරගෙන ලියන්න ඉඳගෙන ඉන්නකොට වැටුනේ මේමයි. ඇවිදිනකොට ඊට පස්සේ මං අහනවා ඒක වැඩි කරන්න මොකද්ද තියෙන්නේ? මොළ ධාතුවක් ඇතිනේ ඔක ඇතුළේ ඔලු ගෙඩිය ඇතුළේ. ඒක වැඩි කරගන්න. එහෙම කියනකොට තර ගහනවා බයිනවා කියලා දෙහිතෙන්නේ නැත්නම් අල්ලලා යනවා. සෝරි කියලා හිතනවා. කියන්නේ මොනවක් කියන්නේ මගේ කමටහන සුද්ධ කරන්නේ ඒගොල්ලන්ගේ කමටහන විතරයි මම හැමදාම සුද්ධ කරන්නේ තේරුණාද ඒකත් ඔළුව හොල්ලන මිසක මයිකේ කොළුව මයික් අතේ තියන ඉතින් සභාවේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ කළු ඔළුව හෙල්ලෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නේ 15 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි මම භාවනාවට ආදුනිකයෙක් වන අතර කොඳු වැටපෙළ ආශ්‍රිතව බෙල්ලේ හා පිටේ නොයෙකුත් රෝගාබාධ වලින් පෙලෙන්නෙක්මි එසේ වුවත් භාවනාව දියුණු කර ගැනීමට ඊතා කැමැත්තෙන් පසු වෙමි මෙම රෝගාබාධ නිසා පර්යංකයේ පැයක පමණ වේලාවක්වත් රැඳී සිටීමට ඊතා අපහසුයි මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සඳහා සුදුසු උපදෙස් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. කයේ දැනෙන හැම වේදනාවක්ම කයට හිත පිහිටව බවට ලකුණක්. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා ඉඳගෙන හරි හිටගෙන හරි නිදාගෙන හරි ඇවිදිමින් හරි බලන්න මේක දැනෙන කොන්දේ වේදනාවෙන්ම විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා. ඒකල ඒක ලියන්න මේ කපනවා වගේ දැනෙන්නේ පුච්චනවා වගේ දැනෙන්නේ මිරිකනවා වගේ දැනෙන්නේ දිගට පවතිනවාද එක තැනකද චංචල කම්පණය මේ වේදනාවේ තියෙන ලකුණු ටික සේරම වේදනාවේ තියෙන කරුණු ටික සේරම ද්වේෂයකින්තරව වාර්තා කරන්න බලන්න එතකොට මේ වේදනාව කියන්නේ ගෙට පැමිණිච්ච සිටි දෙව්දුවක් වගේ මේකට වෙන උපක්‍රම නැහැ ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා සතිය වඩන කෙනාට සතිය උදව් කරන්නේ අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවට. එයාට තේරෙන්න පටන් ගන්නවා දැන් කරන්න දෙයක් නැහැ. සතිය තියෙනවා. කය හොඳටම වේදනයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කය දිහා බලන ඉන්නවා. කය කියන්නේ වේදනාව දිහා බලන ඉන්නවා. ඌ නොබලන් හිටියා කියලා හරියන්නේ නැහැ නේ. ඒත් පේනවනේ. ඊට මීට වැඩිය හොඳයි පේන වේදනාව අරගෙන ඒක හොඳට පතුරු ගාලා බලන්න. මේකේ තියෙන ස්වභාවික ලක්ෂණ ගති බලන්න එතකොට කොච්චර ද්වේෂයෙන්ද මේ කතා කරන්නේ කියලා. ඒක ද්වේෂය තියෙන තියෙන ලෙඩේ වැඩි වෙනවා. ද්වේෂය තියෙන තියෙන ලෙඩේ වැඩි වෙනවා. ඒත් විඳවන්නයි වෙන්නේ. ඊට මෙට වැඩි හොඳයි පැමිණි දුක් පැනිරහයි කියලා මේ වේදනාදියා බලාගෙන ඉන්න පුදුමාකාර කර්මස්ථානාචාර්යවරේ. බුදුහාමුදුරන්ට බුදු වුණාට පස්සේ ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. එතකොට සාරිපුත්තු කාශ්‍යප මහරතන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට හැම කෙනාට උස්සන්න බැරි ලෙඩ ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා එම් වෙන්න බෑ. අපි දන් දීලා තියෙනවා. අපි සිල් රැකලා තියෙනවා ලෙඩෙන්න බෑ කියලා. පිස්සු මේ ශරීරය කියන්නේ ලෙඩ ගෝදාවක්. මේකට කියන්නේ ලෙඩ කැදැල්ලක්. කැදැල්ල කියන්නේ සත්තු කැදලි බඳින බිත්තර දාන්නේ. ලෙඩ දරා සිටින කැදැල්ලක් මේ. ඉතින් පැමිණිච් එක දිහා හොඳට වාතාවක් ලියන්න ලෙඩ රෝග ගැන වෙන ඇත්තටම කියනවනම් බේතක් කරන්න ඕනේ නැහැ. ඒ වේදනාවට හිත ගියා නම් එතන ඉඳලා සුව වෙන්න පටන් ගන්නවා. අපි දැන් වෙලා තියෙන්නේ වේදනාව නාශක දාලා වෙන දෙයකට හිත දාපුවම ලෙඩේ වැඩෙනවා. ඉතින් හොඳට ලෙඩේ තියෙන තැනට හිත දාලා ඒකේ විස්තරයක් ලියන්න උත්සාහ කරන්න. එතකොට කොයි ඉරියව්වේ හිටියත් භාවනාව සිද්ධ වෙනවා. ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මෙය ඉදිරිපත් කරන මා තරමක් අත්දැකීම් තිබෙන උපාසිකාවකි. පෙර අත්දැකීම් අතර අමුතුම දුර දුර්ලභ ගණයේ එකක් කෙටියෙන් සඳහන් කරමි. 2004 වර්ෂයේ එක් දිනක රෑ 1ට පමණ වේලාවට මම දහම් පොතක් කියවමින් සිටියෙමි. භාවනා කිරීමට සිතක් ඉපදුන බැවින් භාවනා කිරීමට පටන් ගතිමි. මොහොතකින් හිසට උඩින් සීලිම දෙසට යනු මට දැනිනි. රොකට් එකක් වගේ නිමේෂයකින් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි යනාදී වශයෙන් කියමින් ඉගිල ඉහළට යනු දැනිනි. පහළ ඇඳ දෙස බැලූ විට මා දුටුවේ ඇඳ මත වාඩි වී භාවනා කරන අයුරින් තිබුණු මගේ ශරීරයයි. කිව නොහැකි පුදුම සුවයක් දැනුනි. මේ සිදුවීමට වුවද ඇලීම නුසුදුසුයි යයි උපදෙස් ලැබුණු බැවින් తాවකාලිකව අමතක කළෙමි. දැනටද මා භාවනා කරන විට අනිත්‍යතාවය මතකයට නැගෙන අතර අත්දැකීමේ මෙන්ම දකිමි. මේ අවස්ථාවේදී සිත උඩ යන්නේ නැතිවද නළල මැද රවුම් ගුලියක් වාගේ මතුවන දඟලන බවක් දැනේ. විටින් විට සුදු ආලෝකයක් මතුවේ. මතුවී යයි අතුරුදහන් වෙයි. අවුරුදු 78ක් වන මා මේ ගැන අසා ගැනීමට තවත් කල් දැමිය යුතු නැතයි හැඟේ. ජීවිතයේ අවසාන මොහොත මා ඉදිරියේ නම් ඒ අවස්ථාවට කෙසේ මුහුණ දී යුතුද යන්න දල වශයෙන් හෝ දැන ගැනීමට දැනුවත් වීමට හැකියාවක් තිබේ නම් ඔබ වහන්සේට නායගැති වෙමි. ඔබ වහන්සේ වෙහෙසටපත් කිරීම ගැන සමාව ලැබෙන සේක්වා. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිවන් සුව සුවසේම අවබෝධ වේවා. කොයි වෙලාවේ කොයි දේ කරත් ඉරියව් හතර ඉරියව්වේ හිත තිබ්බනම් මැරෙන වෙලාවටත් ඒක හොඳයි නිවන් දකින්න වෙලාවටත් ඒක හොඳයි කක්ක කරන වෙලාවටත් හොඳයි චූ කරන වෙලාවටත් හොඳයි බත් කරන වෙලාවටත් හොඳයි කිතිම තාරාතිරමක් නැහැ කයෙහි හිත පවත්තන්න කොයි වෙලාවක හෝ කයෙන් හිත එහාට ගියා නම් එක්කෝ කුඩු ගහලා එක්කෝ බීලා එක්කෝ මොන හරි සූස්තියක් ඉතින් උඩ බේත් නැහැ මේ ශරීරයේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රകൃතියක්. ඒ නිසා ඕනේ කුඩු ගහව කෙනෙක්ගේ ගහන්න ඕව සිම්පල්. උඩ යනවා. යට ඕන්නම් කියන්නේ මේක නිට්ටයයි කියලා නිට්ටය කියලා පෙන්නතයි. මේ යන්නේ අඟහරු ලෝකෙට කියලා එහෙ යන්නත් පුළුවන්. ඕන දෙයක් කරතයි. ඒ නිසා ඒක නෙමෙයි බුදුහාම කියන්නේ මේ වර්තමානයේ මම දැන් මෙතන මොකද වෙන්නේ? ඒක කියන්නේ දන්නේ නැතුව ඔය ඔය ලෝකවල ඇවිදින්න ගියාම ඊට වැඩි නම් හොඳයි මැරණ එක. <laughs> මැරුණට කමක් නැහැ. ඒක වෙනම දෙයක්. අඩුවනේ එක මොහොතක් ජීවත් වෙන්න මේ වර්තමානයේ මගේ කය කොහොමද තියෙන්නේ? ඒ නිසා කිසිම පමාවක් නැහැ. 70 60 ලාභෙට හිටලත් නැහැ, පාඩුවට හිටලත් නැහැ. ඒක 87 උනා කියලා වස්නකුත් නැහැ. කොයි වෙලාවක හෝ මේ ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ මම ඉඳගෙන ඉන්නවා කියලා? නැගිට්ටට පස්සේ දන්නේ කොහොමද මම ඉඳගෙන නෙවෙයි කියලා? ආන්න ඒකට හිත දාන්න. මරණ වේලාවෙදිත් ඒකට හිත දාන්න. එතකොට මායයට අපිව නොපෙනියනවා. ඔය කොයි ධාති මාරය දැම්මත් ඔය බෝල සිම්බල සීනි බෝල මාරය දැම්මට එකක්වත් කන්න එපා. විසි කරන්නත් එපා. තමන් ඉන්න කයත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා හිතන්න කය නිවන් දැකලා තියෙන්නේ. කය තියෙන්නේ අනිවාර්යම වර්තමානයේ. මගේ හිත කයත් එක්ක ඉන්නා තාකල් සතියේ. මම නැවතත් කියනවා කය තියෙන 100 100ක්ම වර්තමානයේ මෙතන. හිත කයත් එක්ක ඉන්න හැම වෙලාවෙම සතිය. අපේ තියෙන নানা ආකාර ක්‍රම කයත් එක්ක නැතුව අල්ලප ගෙදරත් එක්ක ඉන්නවා හෙටත් එක්ක ඉන්නවා වැස්සත් එක්ක ඉන්නවා කැසත් එක්ක ඉන්නවා කරුණාකරලා කයත් එක්ක ඉන්න. එතකොට අපි මරණයට සූදානම් වෙනවා. ඒක තමයි හොඳම වැඩේ මරණ වේලාවේදීත් මේ හේප්පුවේ තියෙන ගාන සල්ලි ගාන බලන්න යන්න එපා. බැංකුවේ තියෙන සල්ලි ගාන බලන්න යන්න එපා. මේ කය කොහොමද තියෙන්නේ කියලා බලන්න. උප්පත්තියේ ලැබිච්ච දේ. ඒකට අපි කායගත සතිය කියනවා. පුරුදු කරන දැම්ම ඉඳලා එතකොට තමයි තේරෙයි හුඟක් කල් යනවා මෙයත් එක්ක යාළු වෙන්න. දැම්ම පුරුදු වෙන්න දැම්ම පටන් ගන්න. 13 වෙනි ප්‍රශ්නය. ගෞරවණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම සහ දකුණ ලෙසගෙන සක්මන් භාවනාව ආරම්භ කරන ලදී. සිතුවිලි කිහිපයක් පැමිණි අතර ඒවා සලකුණු කිරීමේදී ඉක්මනින්ම නැතිවිය. මිනිත්තු 20ක් 25ක් පමණ කාලයක් මෙලෙස සක්මන් කරන විට මා ආයාසයෙන් තොරව નિરાයාසයෙන් රෝබෝ කෙනෙකු මෙන් ඇවිදින බවක් හැඟුණි. මගේ ශරීරය සහ සිත සංසුම් බවක් තිබුණි. මා ශරීරයට ඔහේ ඇවිදීමට ඉඩදී බලා සිටියෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ ඊයේ ප්‍රශ්නික ඉතුරු ටික. ඊයේ ප්‍රශ්නික අපට ස්වාමීන් වහන්සේ ඉස්සල්ලත් මේ වගේ එකක් දීලා තිබුණා ඒ වගේ අනායාසයෙන් નિરાයතෙන් යනකොටත් Taman නිඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන දැනීම තියනවාද කියන වාක්‍ය ඔව් හෝ නෑ කියන එක දාන්න මේකට නැත්තම් බෝතලේ පුරෝලා මූඩිය නැතුව තිබ්බා වගේ නැත්තම් ලියුම ලියලා මුද්දර ගහලා නැතුව වගේ ඉතින් වාක්‍යය එන්න ඕනේ මේ අනායාසයෙන් ඇවිදිනකොටත් මම හිඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නවද දැට හැටිත් ලියනවනම් වඩා හොඳයි ඒ වාක්‍යය නැත්තම් මේ යන්නේ අඥාන උපේක්ෂාවක් පැත්තරද නැත්නම් භාවනා දිනුවද කියලා අල්ලන්න බෑ. ඒ නිසා ඒ වාක්‍යය අත්‍යවශ්‍යයි. අනික දවසේ ඒක ලියන්න මතක තියාගන්න. ලියුම් දෙකක් තියෙනවා. 14 වෙනි ප්‍රශ්නය. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පෙර දින සක්මන් භාවනාවේදී පාද කෙරෙහිම අවධානයෙන් යුතුව සක්මනේ යෙදුණෙමි. සක්මන් මළුවට ගොස් දකුණ ඔසවන බව සිතුවෙමි. ඒ සිටිවිල්ලත් සමග දකුණු පසේ විලුඹ එසවි දනහිස් නැමෙන බව ගෙන ගොස් නැඹීවේදී පළමුව පොළව ස්පර්ශවන්නේ විලුඹ බව හඳුනා ගනිමි. අඩි 10ක් බැගින් සක්මනේදී පාගෙනම සිත තබා ඇවිද්දෙමි. මේ නිසා සිත විසිර යාමක් නොදැනුනි. සක්මන් මළුවට යාම සඳහා මා පඩිපෙළ නගින විට දනහිසේ වේදනාවක් ඇතිවිය. දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් ගමන් කළ නිසා එම වේදනාව මා නොසලකා හැරියෙමි. උඩ සක්මන් මළුවේ ලනුපැදුරු වල ගොරෝසු බව මාගේ යටිපතුල් වලට හොඳින්ම දැනුනි. පෑයක්ම සක්මනේ යෙදීම අපහසු විය. පහළට විත් නැවත සක්මන් කළෙමි. වරින් වර ශරීරයේ සමබර බව නැතිව යාමක් දැනුනි. බෙල්ලේ කැක්කුමක්ද ඇතිවිය. පෙර දින රාත්‍රී පර්යංක භාවනාවේදී සැහැල්ලු මනසකින් යුතුව පර්යංකයේ හිඳගතිමි. දෑස් පියාගෙන විනාඩි කිහිපයක් මා හිඳගත් ඉරියව්ව සිතින් මෙනෙහි කෙලෙමි. ක්‍රමයෙන් මාගේ අත්පාවල සැහැල්ලු බවක් ඇතිවිය. හුස්ම වැටෙන බව දැනගතිමි. නාසිකාග්‍රය වෙත අවධානය යොමු කෙලෙමි. හුස්ම 20ක් පමණ හොඳින් නිරීක්ෂණය කෙලෙමි. ආශ්වාසය හොඳින් දැනුනි. ප්‍රශ්වාසය කෙරෙහි නිරීක්ෂණය හොඳින් සිදු නොවූ නිසා සිතට අලස බවක්ද දැනුනි. මේ නිසා සිත සිතුවිලි කරා යොමු විය. මා දැන් මෙතන හුස්ම නිරීක්ෂණය කරමින් උඩුකය කෙරෙහි අවධානය යොමු කළෙමි. නැවතත් නාසිකාග්‍රයට සිත යොමු වුණි. ගතේ සැහැල්ලුව සිතේ සැහැල්ලුව හොඳින් දැනුණු නිසා හුස්ම කෙරෙහිම අවධානයෙන් පසු වුනිමි. කිසිම අපහසුාවක් නොදැනුනි. වෙනදා මට ඉරියව් වෙනස් කිරීමට සිදුවුවද මේ වෙලාවේ එසේ නොවු නිසා මට දැනුනේ සියුම් සතුටකි. වරහන් ඇතුළත තියෙනවා ගත වූ පැය වටිනා ලෙස ගත වූ නිසා. අද උදේ පර්යංක භාවනාවේදීද සැහැල්ලුවෙන් යුතුව ඉරියව්ව නිරීක්ෂණය කර හුස්ම දෙස බලා සිටියෙමි. නාසිකාග්‍රය කෙළවරට මා සිත යොමු කරමින් සිටියේ මිතුරකු නිවසට පැමිණේ යන සිතවිල්ලක් මෙනි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ආයාසයෙන් තොරව මෙසේ හුස්ම දෙස අවධානයෙන් නිරීක්ෂණය කළෙමි. තදින් දහදිය දැමීම ඇඟට කටුවනින්නාක් මෙන්ද දැනුනි. ඇඟේ රස්නය හොඳින් දැනුනි. ඒ අපහසුතාවලට ප්‍රතිචාර නොදක්වා මා හුස්ම දෙස බලා සිටියෙමි. කාලය ඉක්ම ගිය බව නොදැනුනි. හිතට හා ගතට සැනසෙල්ලක් ලැබූ නිසා සතුටක් ඇතිවිය. සීනුව නාද විය. පර්යංකයේ සිට මේ සැනසෙල්ල මට ළඟා කර දීමට මේ දක්වා අප කැප වූ පෙනෙන නොපෙනෙන සියලු දෙනාට පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මට උපදෙස් ලබා දෙන සේක්වා. මේක තොරතුරු වාර්තා කරන්න තොරතුරු තියෙනවා ගොඩක් හොඳයි. නමුත් අර ඉදිරිපත් කිරීම Tamanට හරිය එක පරියන්කයක විතර ලියනවනම් හොඳට ඕම ඇති. දෙක තුනක් කෙරුවොත් අහගෙන ඉනකොට මුලින් කියපුවා මතක නැති වෙනවා. මුල් පරියන්කේ විතරේ කියනකොට ප්‍රසවාසය වැටෙන්නේ නැති නිසා ආශ්වාසය පමණක් වැටෙන නිසා කම්මැලිකමක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ වැටේන වැටේන ආශ්වාසය විතරක් වැටෙනවා නම් නැත්තම් වැටෙන වැටෙන ආස්වාචය හොඳට සතිය පිටලා තියෙනවා නම් හොඳට ඕම ප්‍රමාණවත්. දෙකම වැටෙන්නේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒ විවේකීව මේ වගේ කටයුත්ත වෙන්න පටන් ගන්නවයි කියලා කියන්නේ භවනා නිමාව නෙවෙයි. එහෙම ආවට පස්සේ භවනා පටන් ගන්න හදනවා වගේ. පුළුවන් තරම් මේ ඇති කරගත්ත එකලසේ එහෙමම හිතට පවතින දෙන්න ඕනේ. හිතට මොනක්වත් දාන්න නැතුව මොනම දෙයක්වත් චෝදන මේ චේතනා කරන්නේ නැතුව මේ සිදුවෙන දේ දිහා 100ක්ම සිදුවෙන දේ දිහා බලා සිටීම තමයි ਸਰවඥාන්සේ හේතුඵල ධර්මය කියලා කියන්නේ. ඒ හේතු මත වෙනවා ඵලයි මත වෙනවා මේක දිහා බලන ඉන්න අනුංග දෙයක් වගේ. ඒ නිසා ඒ ඇතිවෙච්ච එකලස ආවට පස්සේ හැකි තාක් තුරට ඒ එකලස කඩා ගන්න නැතුව සිද්ධ වෙන දේ විතරක් යමුක් නොකර චේතනා නොකර දිගට බලන්නේට බලන්න ඉnde ඉnde ඒක කයට කරන ලොකුම සාන්තියක් සාත්තුවක් කරුණාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පටන් ගත් අවස්ථාවේදී ඒ ඇති වෙච්ච එකලස් දිකට පවත්වාගෙන යාම සඳහා අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ලනුපැදුර මත යටිපතුල වදින හැටි එසවෙන හැටි බලමින් බිමට net යොමා සක්මන් කරන විට ඇතැම් විට වාර දෙකකදී නැත්නම් තුන හතරකදී බිමට නැබුරු කළ හිස කෙලින් වෙන්නට පටන් ගනී. ඇස් දෙක නිකම්ම පියවේ. එවිට නලල දෙසින් චලනයක් සිදුවේ. ඒත් සමග එතනින් එහාට යාමට සිත් ඇති නොවේ. එක එක තැන පැද්දි පැද්දි තියෙයි. විටක උඩට ඇදී ඇදී යයි. නලල ප්‍රදේශයේ සාමාන්‍ය වේදනාවක් පවතී. විටක වේදනාවට සිත යොමු කරගෙන ඉන්න විට එය නැති වී යයි. විටක බොහෝ වේලා දිගටම පවතී. වේදනාව බොහෝ වේලාවක් පවතින විට මා කෙසේ පිළිපැදිය යුතුද? එලෙස සක්මනේ විනාඩි 20ක් පැය භාගයක් පමණ වෙන දේ බලමින් සිට ඇස්සර සක්මන් කරන විට අර චලනය ප්‍රකට වේ. මා වෙන දේ බලා සිටිමි. වාඩි වී සිටිද්දීත් එලෙසම සිටුවේ. වාඩි වී සිටින ඉරියව්වේ හොඳින් බලමින් සිටින විට මෙය එක එක ස්වභාවයෙන් උඩට ඇදී ඇදී යයි. පැයක් පමණ හිටපු අවස්ථා ඇත. මේ සිදුවෙන දෙයට මා සක්මනේදීත් පර්යංකයේදීත් කෙසේ පිළිපැදිය යුතුද? ඒ පළවෙනි කොටස දෙවෙනි කොටසකුත් තියෙනවා. ආනාපාන සතිය හොඳින් වඩා ධාන ස්වභාවයකට හදාගන්න තිබ්බ එක එක හරි අවබෝධයක් නොලැබීම නිසා පිරිහි ගියේය. එහි අතුරු ඵලයක් හැටියට මේ චලනය ඉතිරි වී ඇති බව මා තේරුම්ගෙන ඇත්තේය. නිතර නීවරණ වලින් බැටකන නිසා ධානයක් හදාගත්තොත් සුවසේ වාසය කළ හැකි බැවිනි. ඒ සඳහා උත්සාහවත් උනිමි. ඒවා ඇතැම් විට පිරිහි යන බැවින් නැවත හිටපු නීවරණ ගොඩටම වැටෙන බවත් කෙලස් తాවකාලිකව යටපත් කරගෙන සිටීමක් මිස සදහටම දුර වෙවි දුර යන මාර්ගයක් නොවන බවද මට දැන් තේරුම් ඇත. ස්වාමින් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔය පිටිපස්සේ තියෙනවා නම් මති විතරයි භාවනාව අර ඉස්සලා තියෙන විදිහට තමන් කරගෙන යනකොට ඒක දිගට යනකොට සතිය වැඩෙයි සතියෙන් ওই උත්තරේ ලැබෙයි. ඒ සක්මනේදී ලොකු chance ලියලා තිනවා සක්මනේදී ඇත් එක වහගන්න හිතුනට වහගන්න එපා. ඇත් දෙක අරගෙන ඉන්න සක්මනේ යමක් කරන ගමන් අපි සතිය පිටවන්න යන්නේ. පරියංකේදී ඇස් දෙක වහගෙන යමක් නොකරන ගමන් සිදුවෙන දිහා බලන්නයි යන්නේ. ඉතින් එතකොට මේ පේන කම්පන චංචල ගති, තේකක් කියන ගති, රිදෙන ගති මම මේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා වගේ සතිය තියෙන බවට ලකුණක්. ඉතින් මේක හොඳයි මේක නරකයි රිදෙන එක හොඳ නෑ. වෙන තැන් වල හොඳයි කියලා අනේ තේරුම් බේරුමක් නැතුව මේ සතිය පිහිටලා තියෙන්නේ. සතිය පිහිටපම ශරීරයේ තියෙන බව තේරෙනවා. ඒ තේරෙන හැම වෙලාවෙම භද්‍ර ලක්ෂණ ලක්ෂ මේ මංගල ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. මේ ශරීරය කියන්නේ එහෙම රත්තරන් මිනිමිතෝ ප්ලැටිනම් වලින් හදපේ ගන්න නෙවෙයි දෙචිස් කුණපයක්. ඒ නිසා සත්‍ය පිහිටෝපේගෙන සතුට වෙනවනම් ඔය පිටිපස්සේ කියන ධානයක් කරන්න කියලා බැරි වුණා නම් මනම් කියන ඔක්කොම හිත ලුවන් විතරයි. ඒ ධාන વિશે කියන එක බුද්ධ විෂයක්. අපි කොහොම අල්ලන්නේ? ඉතින් එක එකන එක එකන ඒක මේ විස්තර කරන්න හදනවා. හිතා ගන්න පුළුවන් නමුත් කාටවත් හිස්තිර කළා කියන්න බෑ. ඒ නිසා සතිය ඉස්සර වෙලා ගියා නම් අනිවාර්යයෙන්ම ওই තියෙන මතිමතාන්තර අයින් වෙලා වැඩි වේලාවක් කයේ ඉරියව්ව හිත පවත්වන්න පුළුවන් වෙයි. එතකොට කයේ තියෙන දරතය, කයේ තියෙන දවෙන තවන ගතිය හුඳට තේරෙයි. ඒකට සතුටු වෙන්න. මේ ලැබිච්ච manussත්ව භාවයේ පටලැබෙත් එක ජීවත් වෙනවා. ඒක තෝරන්න ගියොත් ඉතින් අපිට ආයේ කාම ලෝකෙට තමයි වැටෙන්නේ. ඉතින් ඒ නිසා කාම ලෝකයේ නිවන ලෝකේ අයින් කරන්න ඕන නම් ඒ වෙනුවට කාය ලෝකේ අරගෙන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 Abang